පසුගිය මාසයට සාපේක්ෂව දේශීය සහල් වර්ගයන්නේ මිල ගණන් තවදුරටත් පහළ යාමක් අපිට දක්නට ලැබෙනවා. විශේෂයෙන් මෙවර ඉතාමත් සාර්ථක යලකන්යක් වෙළඳපොළට ලැබෙමින් පවතිනවා. පසුගිය මාස කන්නේ අපිට ඉතාමත් ඉහළ නිෂ්පාදනයක් තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේ වෙනකොට සියලුම වර්ගයන්නේ සහල් විශේෂයෙන් නාඩු සහල් වෙළඳපොළේ අපිට රුපියල් 55 60ත් අතර මිලේ ඉඳන් ලබා ගන්න පුළුවන්. තම්බා සහ රතු කැකුළු සහලුත් මිල ගණන් පසුගිය මාසයට සාපේක්ෂව තවදුරටත් පහළ ගොස් තියෙනවා. මෙම මිල පහළ යාම අපි ඉදිරි මාසය තුලත් බලාපොරොත්තු වෙනවා. මොකද මේ වෙනකොට වෙළඳපොළ ප්‍රමාණවත් සැපයුමක් ලැබෙමින් පවතිනවා.